එහෙනම් තව මොනවා හරි තියෙනවද ප්‍රශ්න මේ බුද්ධික මහත්මයා? ස්වාමීන් වහන්සේ මේ දැන් අලුතෙන් ආව ප්‍රශ්නයක් YouTube එකේ ආ ආග්‍යතුන් වහන්සේ අර මහා නාම ශාක්‍යයට දේශනා කළ ආකාරයට ජීවිත කාලය තුල බහුලව කරන දේවල් උපකාර විය හැකිද? ඊළඟ සඳහා ඔව් දැන් ඇත්තටම දැන් ওই ප්‍රශ්නේ හරිය වැදගත් වෙනවා. මහා නාම ශාක්‍ය කියන්නේ කවුද? සෝවාන් ඵලලාභී ආර්යයන් වහන්සේනවා. ඉතින් එතකොට සෝවාන් ඵලලාභී ආර්යයන් වහන්සේ නමකට බුදුහාමුදුරුවෝ දීලා තියෙන උත්තරේ ප්‍රතඥයෙකුට සසඳන්න පහසු නෑ. හැබැයි අපිට එකකින් යම් යම් සාධක ගන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවන්ගෙන් මහානාම ශාකතුමා අහනවා ස්වාමීනි යම්කිසි කෙනෙක් හදිසියෙන් මැරුණොත් උත්පත්තිය මොකක් වේද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතනදී මහානාම යම්කිසි ගහක් යම් දිශාවකට නැමිලා තිබුණොත් ඒ ගහ මුලින් කැපුවොත් හරි ගැලවුණොත් හරි මොන දිශාවටද වැටෙන්න පුළුවන්. එතකොට මහානාම ශාක්‍ය රජතුමා කියනවා ස්වාමීනි අර බර වෙලා තිබිච්ච පැත්තට තමයි වැටෙන්න පුළුවන්. අන්න ඒ වගේ යම්කිසි කෙනෙක් ජීවිතයේ බහුලව පුරුදු කරන දේ. වැඩිපුර පුහුණු කරලා තියෙන්නේ මොන පැත්තකටද මනස මැරෙන මොහොතේ ඒ පැත්තට තමයි වැටෙන්න වැඩිපුර ඉඩ තියෙන්නේ. ඒ මොකද්ද මේ කියන්නේ? අර ආචින්නක ආචින්නක කියන්නේ බහුලව පුරුදු කරලා තියෙන කාරණේ. හැබැයි බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා ගරුක කර්ම හෝ ආසන්න කර්ම આવොත් ඊට මුලින් මතුවෙනවා ඒක. එතකොට මහා නාම ශාක්‍ය රජතුමාගේ ප්‍රතිපත්තිය අනුව තමයි බුදුරජාණන් වහන්සේ මහා නාම ශාක්‍ය රජතුමාට උත්තරේ දෙන්නේ. හැබැයි ඒ උත්තරේ වෙනත් කෙනෙකුගේ ප්‍රතිපදාවත් එක්කලා ඒ විදිහෙන්ම අපිට ගලපන්න පුළුවන් කමක් නැහැ. ඒතනත්තාට අර ආසන්න වශයෙන් මතුවෙන අනෙකුත් සාධකය අර ආචීර්ණ කර්මයට වඩා වඩා බලවත් වෙන්නට පුළුවන් ඒතනත්තාගේ ප්‍රතිපදාව එච්චර ශක්තිමත් නැතිනම්. ඒතර මහානාම ශාක්‍ය රජතුමා වගේ කෙනෙකුට ඒක හරි. ඒත් ඇත්තටම මේ ධර්මකාරණ අපි සාකච්ඡා කරද්දී දැන් අතීත කාලේ හාමුදුරුවරු බණ කියනකොට මේකත් හරීම වැදගත් කාරණයක්. අතීත හාමුදුරු බණ කියනකොට ගාතාවක් හෝ සූත්‍ර දේශනාවක් මාතෘකා කරලා මුලින්ම නිදාන කතාව කියනවා. ඒ කාටද කිව්වේ කොහෙදද කිව්වේ මොකටද කිව්වේ කියලා සිද්ධිය කියනවා. එතකොට දැන් අද කාලේ ගොඩක් දෙනා හිතන්නේ මේ අපිට මේ ජාතක කතා නෙමෙයි අහන්න නැත්තේ අපිට මේ කතන්දර නෙමෙයි ඕන අපට ඕන ගැඹුරු ධර්මය චතුරාර්ය සත්‍ය ත්‍රිලක්ෂණය අභිධර්මයෙන් අපට බණක් ඕන ඒ කතන්දර අහන්න ඕනේ ඒ උපාසකම්මලට අන්න ඒ වගේ ආකල්පයක් අද සමහරුන්ගේ තියෙනවා ඉතින් මේ ඒ කතන්දර කියනවා කියන්නේ නලවන්න නෙමෙයි. ඒ ඒ කතන්දරය කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේ කාටද කොතැන්දද මොකටද මේක දේශනා කළේ? ඒ අනුව තමයි මේ ධර්මකාරණේ සැබෑ අරුත අපට මතු කරගන්න පුළුවන් දැන් දැන් ඔය මහානාම ශාක්‍ය රජතුමාට කිව්ව කාරණේ වෙන්ව ගත්තොත් එහෙම එතකොට ඒක මත අපිට තර්කයක් හදන්නට පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ අපි පුරුදු කරගෙන යන වැඩිපුර පුරුදු කරන පැත්තට තමයි අපේ මනස යන්නේ. ඉතින් එතකොට කවුද <laughs> මේ ධර්මාශෝක රජුරෝ එතකොට 84000ක් වේර විහාර හදලා ධර්මයේ ලෝකේ පුරා ව්‍යාප්ත කරලා එතකොට මේ වැඩිපුර කරපු ටික ද අන්තිමට ඒ මතුනේ අන්තිමට මතු උනේ මේ අර කොහෙවත් මේ තියෙන අර පවන් සලන එකක් වැදුනා කියලා ඒකෙන් ඇතිවෙච්ච මානසික ගැෂ්ඨනය. ඉතින් එතකොට මහානාම ශාක්‍ය රජතුමා කියලා කියන්නේ සෝවාන් ඵලලාභී ආරේක්. එතකොට එතුමාගේ ප්‍රතිපත්ති ක්‍රමයක් එක්ක තමයි බුදුරජාණන් වහන්සේ එතුමාට ඒ පිළිතුරු දෙන්නේ. හැබැයි ඒක සාධාරණීකරණය කරන්න බෑ. 84000ක් මෙහෙර විහාර හැදුවා වුණා ධර්මාශෝක රජුරවන්ට ඒක සංසන්දනය කරන්න බෑ. ඒත් රජෙක් මේත් රජෙක් ඒත් කුසල් කරපු කෙනෙක් මේත් කුසල් කරපු කෙනෙක් මේ ප්‍රතිපදාව වෙනස්. එතකොට ප්‍රතිපදා වෙනස් වෙනකොට අවසානයේ වෙනත් සාධක මතුවෙන්නත් පුළුවන් ඊට වඩා ප්‍රබල විදිහට. ඉතින් අන්න ඒ නිසා තමයි අතීත කාලේ හාමුදුරුවෝ යම් යම් ධර්මකාරණා පැහැදිලි කරනකොට ඒක කාටද කිව්වේ මොකටද කිව්වේ මොන කාරණයක් මතද කිව්වේ මේක තමයි නිදාන කතාව කියන්නේ. ඒ නිදාන කතාවත් එක්ක ඒ ධර්මකාරණේ ඇහුවාම තමයි ඒක සමාජගත විය යුත්තේ කවර સંદર્ભයක් මතද මොන වගේ කෙනෙකුටද මොන වගේ මානසික තත්වයකද මොන වගේ සාධක හමුවේද ඒක පළදරන්නේ දැන් අපි පසුගිය අවස්ථාවල කතා කරන්නේ මේ ධර්මය කියන්නේ ඖෂධයක් වගේ ඖෂධය කියන එක අදාළ රෝගයේදීනේ පළදරන්නේ නැත්නම් ඒක වස වෙන්න පුළුවන් විස වෙන්න පුළුවන් එතකොට සර්ප සර්පෙක් දෂ්ට කළාම එන්නතක් විදිනවා. ඒ එන්නත විදින්න ඉස්සරලා වෛද්‍යවරයා කියනවා ඒ සර්පයා අරන් එන්න. මොකද ඒ සර්පයා ඒ කියන සර්පයාමද කියලා හරියට හඳුනා ගන්න ඕනේ. නැත්තම් මේක විස වෙන්න පුළුවන්. එතකොට සර්පෙක් දෂ්ට කළා කියලා පොල් කීරක් ඇනගෙන ඇවිල්ලා කිව්වොත් එහෙම සර්පෙක් දෂ්ට කළා කියලා අර එන්නත විද්දුත් එහෙම මේ මනුස්සයා එන්නතෙන් මැරෙන්න පුළුවන් ඊළඟට. ඉතින් එතකොට මේ එන්නතේ තියෙන්නේ ඔසුද වසද ඉතින් ඒක තීරණය වෙන්නේ රෝගියත් එක්කලා. ඒකේ තියෙන ද්‍රාවණයක් යම්කිසි ගුණයකින් යුක්ත. ඒක පළදරන්නේ කොහොමද කියලා තීරණය වෙන්නේ. ඒක පාවිච්චි කරන කෙනා, පාවිච්චි කරන රෝගය, ඒ අවස්ථාව, ඒ මාත්‍රාව, ඒ සියල්ලක් එක්කයි ඒක තීරණය වෙන්නේ. ඉතින් ඒ සාධක වෙනස් වුණොත් එහෙම අරක ඖෂධය කියලා නෑ. ඒක විකෘති වෙන්න පුළුවන්. ඒ නිසා මේ ධහම කියලා 아무තු සුපිරි දෙයක් බුදුහාමුදුරෝ දේශනා කරලා නෙමේ දහම කියලා මේ දේශනා කරන්නේ මේ සංස්කාර ධර්මයන් හසුරුවා ගන්නා විදිය. ඒක ලෝකෝත්තර ඵලයට ගියාට පස්සේ තමයි නොවෙනස් වෙන තත්වයක්. සෝවාන් ඵලය, සකෘදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරහත් ඵලය. ඒවා විතරයි නිශ්චිත තත්ත්ව. ඒවා විතරයි ලෝකෝත්තර තත්ත්ව. අනිත් ඔක්කොම ලෞකික தත්ත්වයන්. ඒ ලෞකික කියන්නේ ලෝකයට අයත්. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයට ඇතුළත්. එතකොට ඒවා ඕනම මොහොතක වෙනස් වෙන්නට පුළුවන්. සංස්කරණය වෙන්නට පුළුවන්. විකෘති වෙන්නට පුළුවන්. ඒ නිසා ප්‍රඥා වුණත්, සද්ධා වුණත්, වීරය වුණත්, සතිය වුණත්, සමාධිය වුණත් මේවා ලෞකික ධර්ම. ඒවා කුසල ධර්ම තමයි ඒවා නිවනට උදව් වෙන ධර්ම තමයි හැබැයි ඒවා සංස්කාර ධර්ම ඒවා ඕනම මොහොතක වෙනස් වෙන්නට පුළුවන් ඒ වෙනස් විය හැකි සංස්කාර ධර්ම පරිහරණය කරනකොට නිශ්චිතාර්ථයෙන් අපිට පරිහරණය කරන්න බෑ හැම විටම සති සම්පජඤ්ඤයෙන් යුක්තව ඒවා තැනට පුද්ගලයාට සාධකයට අවශ්‍ය විදිහට හසුරුවා ගත්තොත් යහපත් ප්‍රතිඵල ලැබෙනවා ඇරෙන්නට එහෙම හසුරුවා නොගත්තොත් ඒ යහපතයි කියලා හිතාගෙන ඉන්න එකම විකෘති වෙලා ඒකෙම පටලවිල්ලක් හැදෙන්න බැරි කමක් නැහැ. මොකද මේ හැම එකක්ම සංස්කාර නිසා. ඒතකොට අපි කලිනුත් කියලා දීලා තියෙනවා සද්ධාව කියන්නේ හොඳ දෙයක්. ප්‍රඥාවත් එක්ක සමබර නොවුනොත් ඒකෙන් අන්ධ භක්තියක් ඇති වෙනවා. ප්‍රඥාව කියන්නේ හොඳ දෙයක්. සද්ධාවත් එක්කලා සමබර නොවුනොත් එම් බුදුහාමුදුරුවෝ කියන දේවත් පිළිගන්නේ නැති පුද්ගලෙක් නිර්මාණය වෙන්නට පුළුවන්. එතකොට වීරය කියන්නේ හොඳ දෙයක්. ඒකාග්‍රතාවයත් එක්කලා සමබර නොවුනොත් බරපතල වික්ෂිප්ත බවක් ඇති වෙන්නට පුළුවන්. එතකොට ඒකාග්‍රතාවය කියන්නේ හොඳ දෙයක්. වීරයත් එක්කලා සමතුලිත නොවුනොත් උදාසීන තත්ත්වයකට යන්නට පුළුවන්. එතකොට ඒවා හොඳ ධර්ම වුණාට ඒවා කුසල ධර්ම වුණාට ඒවාෙහි ඒකාන්තික හොඳ බවක් නැහැ. එයිද ඒ හැම එකක්ම සංස්කාර ධර්ම නිසා. එනිසා අපිට ඒකාන්තික වශයෙන් නිශ්චයකට යන්නට පුළුවන් ලෝකෝත්තර ධර්ම සම්බන්ධව විතරයි. ඒ කියන්නේ සෝවාන් ඵලය, සකෘදාගාම ඵලය, අනාගාම ඵලය, අරහත් ඵලය ඒව ගැන අපිට නිශ්චිතාර්ථ වලට යන්න පුළුවන්. ඒවේ ආයේ මේ පැත්ත මේ පැත්ත වෙනෙන දෙකක් එහෙම එකක් නැහැ. ඉන් මෙපිට ඒ මාර්ගය තුල ගමන් කරද්දී ඕන තරම් වෙනස්කම් වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසානේ අච්චර රහත් වෙන්න තරම් ශක්තිය තිබිච්ච මහදනසෙන පුත්‍රයා රහත් උනේ නැත්තේ ඉතින් දැන් දැන් අපිට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මනුස්සයට රහත් වෙන්න පුළුවන්කම තුන. ඒතර ත්‍රි හේතුක ප්‍රතිසන්දියකුත් ලැබලා සසරේ පාරමිතත් වැඩිලා, ඉන්ද්‍රිය ධර්මත් වැඩිලා, බල ධර්මත් වැඩිලා සියලු සාධක බුද්ධෝත්පාද කාලයක් වෙලා මනුෂ්‍ය ජීවිතයක් ලැබලා සද්ධර්මය තියෙන කාලයක ඉපදිලා හැම දෙයක්ම සම්පූර්ණලා. ඉතින් රහත් වෙන්න එපායි. ඒ ලෝකෝත්තර தත්ත්වයටපත් වෙන තෙක්ම සියලු සාධක තිබුණා වුණත් අවිනිශ්චිතයි. ඒ සියල්ලක් වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒ නිසායි අපිට ප්‍රයෝග සම්පත්තිය කියන එක වැදගත් අපි උත්සාහයෙන්, වීරයෙන්, සිහිනුවණින් මේවා කළමනාකරණය කර ගැනීම, හසුරුවා ගැනීම වැදගත් වෙන්නේ අන්න ඒ නිසායි. එහෙම නොවුනොත් ඕනම මොහොතක අවසාන තත්පරේ වුණත් ඒවා වෙනස් වෙන්නට පුළුවන්. ඒ නිසා මම හිතන්නේ අද මේ අපි කතා කරපු කාරණා ගොඩාක් වැදගත් වෙනවා හැම පැත්තකින්ම ඉතින් බොහොම පිං සිද්ධනා හැම දිනාටම ඒ විදිහට හුඟක් සියුම් තැන් වලින් මේ ප්‍රශ්න මතු කළාට